හිතන්නකෝ. මල් පිපිලා සුවඳ දෙන හරිම නිස්කලංක සල්වනයක්. මේ වගේ ශාන්ත පරිසරයක භික්ෂුන් වහන්සේලා තුන් නමක් හොඳ කලාව තමන්ගේ භාවනා කටයුතු වලටම සම්පූර්ණයෙන්ම කැප වෙලා වැඩ ඉන්නවා. ඉතින් ඔන්න ඔය නිහඬ ලෝකියට උන්වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ දැන් වැඩම කරන්නයි සූදානම් වෙන්නේ. මේ කතාවේ පසුබිම තමයි මේ ගෝසිංහ සල්වනය කියන්නේ ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම මල් පිපිලා හරිම ශාන්ත ඇත්තටම හිත නිවන කණක් බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරනවත් එක්කම සමගිය එකිනෙකාට උදව් කරගන්න එක සහ ඒ තුලින් ලැබෙන විමුක්තිය ගැන හරිම ගැඹුරු පාඩමක් දිගහැරෙන පටන් ගන්නවා. කතාව පටන් ගන්නෙම පොඩි සිදුවියමකින්. එතන ඉන්න වනපාලකයා හිතනවා මේ භික්ෂූන් වහන්සේලාගේ නිස්කලංක භාවයට බාධාවක් වෙයි කියලා. ඉතින් එයා Taman ඉස්සරහ ඉන්නේ කවුද කියලාවත් හරියට නොදැන බුදුරජාණන් වහන්සේව ආපහු හරවලා යවන්නයි උත්සාහ කරන්නේ. හරි. මෙන්න මේකයි වෙන්නේ. මේ කතා බහ අනුරුද්ධ මහරහතන් වහන්සේට ඇහෙනවා. උන්වහන්සේ වහාම එතනට ඇවිත් වනපාලකයාට කාරණාව පැහැදිලි කරනවා අපේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි වැඩම කළේ කියලා. ඊට පස්සේ නන්දිය සහ කිම්බිල කියන අනිත් ස්වාමින් වහන්සේලාත් එක්ක එකතු වෙලා තමන්ගේ ගුරුවරයාව හරිම සතුටෙන් ගෞරවයෙන් පිළිගන්නවා. දැන් තමයි අපි මේ විග්‍රහය වැදගත්ම කොටසට එන්නේ. බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාගෙන් ඔවුන්ගේ ජීවන ක්‍රමය ගැන විමසන්න පටන් ගන්නවා. උන්වහන්සේ මුලින්ම අවධානය යොමු කරන්නේ ඔවුන් අතර තියෙන මේ පුදුමාකාර එකමුතුකමේ පදනම. ඒ කියන්නේ අත්තිවාරම මොකක්ද කියන එක ගැනයි. බලන්න බුදුරජාණන් වහන්සේ අහන පළවෙනි ප්‍රශ්නේ තියෙන ගැඹුර. උන්වහන්සේ අහන්නේ ඔවුන්ගේ මේ සාමකාමී හරිම සුහද පැවැත්ම පිටිපස්සේ තියෙන රහස මොකක්ද කියලයි. මේ ප්‍රශ්නේ තමයි ඔවුන්ගේ අසමසම එකමුතුකමේ රහස හිලිදරව් කරන්නට පාර කපන්නේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ දෙන පිළිතුර ඇත්තටම හරිම ගැඹුරුයි. ඒ හරය තමයි පරානුකම්පාව. ඒ කියන්නේ තමන්ගේ සිත, තමන්ගේ මතය, තමන්ගේ කැමැත්ත ඔක්කොම පැත්තකින් තියලා අනිත් අයගේ මානසික මට්ටමට අනුව වැඩ කරන එක. හිතලා බලන්න මේක අපේ එදිනදා ජීවිතේට කොච්චරනම් අදාළද? පවුලක වැඩපොලක මත ගැටුමක් ආවම මගේ මතයමයි හරි කියලා ඉන්නේ නැතුව අනිත් කෙනාගේ පැත්තෙනුත් හිතලා බලන එක. ඔන්න ඕක තමයි සමගියේ නියම ආරම්භය. ඉතින් ඒක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද? ඔවුන්ගේ මෛත්‍රී පිළිවෙත ප්‍රායෝගික පැති තුනකට බෙදෙනවා. ක්‍රියාවෙන්, වචනයෙන් සහ සිතුවිල්ලෙන්. එකට ඉන්නකොට විතරක් නෙවෙයි වෙන්ව ඉන්නකොටත් ඔවුන් මේ මෛත්‍රිය එකිනෙකාට පතුරවනවා. බලන්න මේක නිකම්ම සංකල්පයක් නෙවෙයි. දවස ගානේ ක්‍රියාවට නම් වන සජීවී පිළිවෙතක්. හරි. මානසික අත්විවරමේ ඉඳලා ඒක දෛනික ජීවිතයේදී ප්‍රකාශ වෙන විදිහ පැත්තට දැන් අපි හැරෙමු. ඔවුන්ගේ අභ්‍යන්තර සමගිය එදිනෙදා වැඩ කටයුතු වලදී පෙන්වන්න තියෙන්නේ කොහොමද? අපි බලමු. බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ප්‍රශ්නය කෙලින්ම යොමු වෙන්නේ ඔවුන්ගේ පොදු කැපවීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න කොහොමද කියන එකටයි. ඒ කියන්නේ ඔවුන්ගේ අදිෂ්ඨානය ක්‍රියාවට නැංවෙන විදිහ ගැනයි උන්වහන්සේ අහන්නේ. මේක තමයි ඔවුන්ගේ නිහඬ ක්‍රමවේදය. කිසිම කතාවක් බහක් නැහැ. කවුරු හරි කෙනෙක් පින්ඩපාතයෙන් මුලින්ම ආවොත් ඒකේන අනිත් අයට අවශ්‍ය දේවල් සූදානම් කරනවා. මේකෙන් අපිට පේනවා ඇත්තදම ඉක්නිකාගෙන හිටන තැනක වැඩ බෙදා ගන්න ලොකු සාකච්ඡා නීති රීති පොත් ඕන වෙන්නේ නැහැ. ගෙදරක වුණත් එහෙම නේද? හැමෝම තමන්ට පේන දේ කළොත් කොයිතරම් නම් සැහැල්ලුවක් දෙනීද? මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ. මේ හැම වැඩක්ම සිද්ධ වෙන්නේ එක වචනයක්වත් හුවමාරු කරගන්න නැතුව. හිතන්න ඔවුන්ගේ අවබෝධය කොච්චර ගැඹුරුද කියනෝ නම් කතා නොකරම හැමදේම පරිපූර්ණව සම්බන්ධීකරණය කරගන්න පුළුවන්. ඔවුන් වචන ඉතුරු කරගන්නේ දවස් 5කට සැරයක් මුළු රැයක් පුරාම ගැඹුරු ධර්ම කරුණු සාකච්ඡා කරන විතරයි. හොඳයි දැන් අපි සාකච්ඡාවේ ඊළඟ අධ්‍යයනයට යමු වෙමු. ඔවුන්ගේ මේ සමගියෙන් සහ වීරියෙන් පිරුණු පුලිවෙතේ ප්‍රතිඵල මොනවාද? ඒ කියන්නේ ඔවුන් ලැබූ ආධ්‍යාත්මික ජයග්‍රහණය ගැන බුදුරජාණන් වහන්සේ දැන් විමසනවා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නය නැවත නැවතත් අහනවා. ඒ ප්‍රශ්නය හරහා ඔවුන් ලබාගත් ගැඹුරු සමාධි අත්දැකීම් එකින් එක හෙළිදරව් වෙන්න පාර කැපෙනවා. ඔවුන්ගේ ඒ සමගෙන් දියුණු කරගත් සිත ගැඹුරු සමාධිය අධ්‍යර හතරක්. ඒ කියන්නේ ධානය සාක්ෂාත් කරගන්නවා. පළමුව සිත බාහිර ලෝකයෙන් මිදිලා නිසල වෙනවා. දෙවනුව ඒ නිසල බව ඇතුළෙම ඒකාග්‍රතාවය ඇති වෙනවා. තුන්වනුව ඒ ඒකාග්‍රතාවයත් එක්කම සියුම් සිහියෙන් යුතු සුවය කයට දැනෙනවා. අවසානයේදී සුව දුක් හැමදේම ඉක්මවා ගිය පිරිසිදු නොසලෙන උපේක්ෂාවකට සිතපත් වෙනවා. හැබැයි කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. අපි තවත් ඉහළට යනවා. බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රශ්නයත් එක්ක ඔවුන් ඊටත් වඩා ඉහළ විඥාන මට්ටම් කරා ගිය විදය හෙළි වෙනවා. මේවට කියන්නේ අරූපාවචර සමාධි කියලා. මෙතනදී වෙන්නේ සිත භෞතික ශරීරය සහ රූපය කියන සංකල්පය සම්පූර්ණයෙන්ම අතහරිනවා. අනන්ත වූ අවකාශය, අනන්ත වූ විඥාණය, අවසානයේ කිසිම දෙයක් නැති බව මේ වගේ හරිම සියුම් අභ්‍යන්තර ලෝකවලට සිත ළඟා මේක තමයි මනස සියලුම බාහිර හැඩතලවලින් මිදෙන අවස්ථාව. ඉතින් අවසානයේදී මේ භික්ෂුන් වහන්සේලා ළඟා වුණු ඉහළම ඉලක්කය තමයි මේ Nirodha Samapattiya. මෙහිදී සංඥාව සහ වේදනාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ප්‍රඥාවෙන් ඇත් ඇති සැටියෙන් දැකීම තුලින් සියලුම දුක් නැති වෙලා ගිහින් උත්තරීතර විමුක්තිය සාක්ෂාත් කරගන්නවා. හරි දැන් අපි අවධානය යොමු කරමු හරිම වැදගත් දෙයකට. මේ භික්ෂුන් වහන්සේලාගේ පෞද්ගලික ජයග්‍රහණය වලින් එහාද ගිහින් ඔවුන්ගේ මේ උතුම් පිළිවෙතේ විශ්වය බලපෑම දිහාට. ඔවුන්ගේ මේ අධ්‍යාත්මික ජයග්‍රහණය ගැන ආරංචිය ප්‍රීති රැල්ලක් වගේ පොළොවේ ඉඳන් ඉහළම දෙවුලව දක්වා පැතිරෙනවා. පොළොව භාර දිව්‍යයන්ගෙන් පටන් අරගෙන ඒ ප්‍රශංසාව දිව්‍ය ලෝක හය පුරාම දෝංකාර දීලා අන්තිමට බ්‍රහ්ම ලෝකයේ දක්වාම පැතිරියාණු. බලන්න යහපතට කොච්චර බලයක් තියනවද කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ රැලි ආචරණය ගැන. කැපවුණු කිහිප දෙනෙක් යහපත් ශක්තිය මුළු සමාජයටම ප්‍රතිලාභ ගේන විදිය. ඔවුන්ම පැහැදුණු සිතින් සිහිපත් කරන එක පවා ඔවුන්ගේ පවුල්වලට ගම්වලට රටට විතරක් නෙවෙයි දෙවියන් සහිත මුළු ලෝකයටම දීර්ඝකාලීන හිතසුව පිණිස පවතිනවා කියලා. අපි මේ විග්‍රහය අමසන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ බලවත් සාරාංශයත් එක්කයි. ඇයි මේක මෙච්චර වැදගත් කියන ප්‍රශ්නෙට මේකෙන් කෙලින්ම උත්තරයක් ලැබෙනවා. ඔවුන්ගේ පිළිවෙත පෞද්ගලික විමුක්ති සඳහාම විතරක් නෙවෙයි. ඒක මුළු ලෝකියම යහපත උදෙසා කරන කැපවීමක්. අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නේ ගැන ටිකක් හිතමු. ගෝසිංග වනේ මේ උතුම් ආදර්ශය අපේම පවුල්වල වැඩපොළවල සමාජයේ සමගිය ගොඩනගා ගන්න යොදා ගන්න පුළුවන් කොහමද? ඇත්තටම අපේ ජීවිතවල සමගිය සැබෑ අත්විවරම විය යුත්තේ කුමක්ද?